ශාසනාව. අද දේශකයන්න් වහන්සේ මාපලගම ඇතුමනී විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද මාපලගම සිරිසාගර නායක ස්වාමින්දයන් වහන්සේ Thank you. ධර්මානුශාසනාව නායක ස්වාමීන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සැලකන්නේ හදාගත් දේ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න. මෙන්න මේකයි බුදුජානන් වහන්සේ හඬ දහම් හඬයි. දහම් හඬින් තමයි මනුෂ්‍යයෝගේ සිත පිරිසු බවට පත්වන්නේ. මේ සිතේ තිබෙන ලෝභ දේශ ආදී මේ මකුළුදල් පිළිටු ඉවත් කර ගැනීමේ ශක්තිය තිබෙන්නේ දහම් හඬටයි. ඒ නිසා තමයි අඟුලිමාල වැනි මිනිවරුන් දහම් හඬින් නිවන් ලබා ගත්තා. ඒ වගේ මානවකාදී යක්ෂයන් දහම් හලින් බෞද්ධයන් බවට උපාසකයන් බවට පත් වුණා. මෙන්න මේ නිසා ලෝකේ දුර්දාන්ත මිනිසුන් පවා සාමයේ පිණිස සාන්ත tempat බව පිණිස ජීවිත සකස් කරගන්නේ තිබෙන්නේ මේ දාම් වලින් ලැබිච්ච ආభాෂය නිසායි. එනිසා මේ පින්නතුන් ඒ උතුම් ධාමනට හුම්කන් දීමෙන් ඒ තමන්ගේ ජීවිත මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සාර්ථක කර ගැනීමේ වාසනාව වාග්ය උදා කර ගන්නට පුළුවන්. පින්නතුනි අද මේ ධර්ම දේශනාවේදී මා මාත්‍රකාවෙන් සමාගත් ගාතාව ධම්මපදී චිත්ත වර්ගයේන ගාථා ධර්මයක්. මොකද්ද? සුදුන්දතං සුනීතුනම් යත් කාම විපාතිනම් චිත්තං රක්කේත මේ ධාවි චිත්තං උත්තං සුඛාවං ඊගාතව අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නිමිති කරගෙන. එනිසා ඒ දේශනාවට නිමිති වූ ඒ කථාන්තරය එකක් දැන කියා ගත්තොත් මේ ගාථාවේ අදහස හොඳින් වටහා ගන්නට තීරුම් කර ගන්නට පුළුවන්. ඒ සමා කැමැති පළමුවට ඒ නිදානේ පොඩ්ඩක් ටිකක් විස්තර කර දෙන්න. සරත් නවර එක්තරා සිටු පුත්‍රයෙක් හිටියා. මේ සිටු පුත්‍රයා සංසාරයේ තියෙන තත්ත්වය ගැන කල්පනා කරලා මේක සසර දුකයි කියන බව කල්පනා කරලා මේ සසරින් මිදීමට නිවන් ලබා ගන්නට ඕනේ කියන ආශාවක් ඇති වුණා. මේ සිටු පුත්‍රයා නිවන් ලබා ගැනීමේ ආශාව ඇති කරගෙන දවසක් දා අන්දරට ගොහිල්ලා තමන් දන්න හඳුනන ආමරණාවක් කම වෙලා ඒ ආමරණන්ට කිව්වා ස්වාමීනි මේ සංසාරේ දුකයි එනිසා මට ඕනකම තිබෙනවා නිවන් ලබන්න. ඒ නිවන් ලබා ගැනීමට කල යුතුදී මොනවද කියලා උනාදකින් ඇහුවා. එහෙම ඇහුවා උන්වහන්සේ ඒ සිට පුත්‍රයාට කිව්වා ඔබ එහෙනම් දන් දෙන්න කියලා. තමන් ළඟ තියෙන මේ වස්තු ඔදාලිය හැකිතරම් දුරට වික්ෂුණාන්තලාගේ පාදෝ සඳහා සිව්පසපස්ථානිය සඳහා එවැගේම දුගී මගී යාචකාදීන් සඳහා ඒ වස්තුව දන් දෙන්න කියලා. එහෙම කිව්වම මේ මිනිස්සු බොහොම සන්තෝෂ වෙලා ඒකේ විදිහට ඒ වස්තු පරිත්‍යාගයේ දාණය දීමට උ පෙළඹුණා. ඒ බොහොම හොඳින් කළා. කිසිම අතුරුකමක් නැතුව අනිවාර්යකමක් නැතුව බොහොම සතුටින් ප්‍රීතියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් ඒ දානමය පින්කම ඔහු පවත්වාගෙන එනවා. නමුත් ඔහුට නිවන තාම නැහැ. ඊට පස්සේ දවසක් ගිහිල්ලා පන්දරට ගිහිල්ලා මේ ආම්දරංගේ මහානවා ස්වාමීන් වහන්සේ කියූ විදිහට මම දන් දීගෙන එනවා. නමුත් තාම නිවන්නේ ආයෙමද. එහෙනම් ඔබ සරණ සීල් සමාදන් වෙන්න කිව්වා. චිතරණීය සමාදන් වෙන්න කිව්වා. සරණ සීලයේ පිහිටන්න කිව්වා. මොකද්ද ස්වාමීන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ තිසරණය සමාදන් වෙන්න කිව්වා. එහෙම වුණාම ඔබ සිල්වතෙක් වෙනවා. ඉතින් එහෙම සිල්වතෙක් බවට උපත් වෙනවා. මේ සරණ සීලය සමාදන් වීමෙන් තමයි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ. බුද්ධං ධම්මං සංඝං කියන තිසරණය සමාදන් වෙන තුරු පිළිගන්නතුරු කෙනෙකුට බෞද්ධයා කියලා කතා කරන්න බෑ. එනිසා බෞද්ධයෙක් වන්නේ මේ චිත්‍රණය සමාදන් වුණාට පස්සේ. ඒ වගේම උපාසක කියන නමින් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ කෙනෙකුගේ උපාසක භාවයේ ලැබෙන්නේ මේ බුද්ධං කරණං ධම්මං කරණං සංඝං කරණං කියන චිත්‍රණය සමාදන් වීමෙන් පස්සේ. දැන් නෝ මේ සිටු පුත්‍රයා උපාසකයෙක් උපාසකේ කළා බොහොම හොඳින් ඒ බුදුන් වහන්සේ කියන තිරුවංගරේ විශ්වාසයට ක්‍රියා කරගෙන යනවා. නමුත් නිවන් නෑ උත්. ඊට පස්සේ දවසක් වන්දනට ඇවිල්ලා ඒ ආමඳුරංගෙන් අහනවා ස්වාමීන් වහන්සේ කිව් විදිහට මම දැන් දන් දුන්නා ඒ වගේම තිසරණේ සමාදන් වුණා. තවත් මොනවද නිවන් ලබන්න කල යුතුව තිබෙන්නේ? පස්සේ ආමඳුරෝ කියනවා ආ හොඳයි. එවනම් ඔබ පංචශීල රකින්න කිව්වා. පංචශීලයේ සමාදන් වෙන්න කිව්වා. මොකද මේ පංචශීලය කියන්නේ? පංචශීලය කියලා කතා කරන්නේ මනුෂ්‍ය ධර්ම පහකට නැත්නම් මනුෂ්‍යයන් විසින් ආරක්ෂා කළ යුතු පිළිපැදිය යුතු ප්‍රතිපත්ති පහක් තමයි මේ පංචශීලය කියලා කතා කරන්නේ. ඒකට බාහනාදිපාත, අදින්නාදාන, කාමීච්ඡාචාර, මුසාවාද සුරාමේරේ කියන මේ ශික්ෂාපද පහ මේ ප්‍රතිපත්ති පහ යමෙක් ආරක්ෂා කරනවා නම් අල්පේනවා නම් අන්‍ය අනියම මනුෂ්‍යයෙක් වෙනවා. මේ පංචශීලය සමාදන් වෙන්න කිව්වා මේ මේ සිටු පුත්‍රයා මේ පංචශීලය සමාදන් වුණා. සත්තරාතිනේ වලකිනෝ වැලකීමට ඒ වගේම හොරගම් කිරීමෙන් මංකොල්ල කෑමෙන් වැළකීමට ඒ වගේම කාමමිච්ඡාචාරයෙන් වැළකීමට, වෘත්තීමෙන් වැළකීමට, මත්පැන් පානය කිරීමෙන් වැළකීමට කියන ප්‍රතිපත්තිපා ඔහු සමාදන් වුණා. දැන් මේ ප්‍රතිපත්තිපා පංචශීලයේ ආරක්ෂා කරමින් සිටිනවා. නමුත් තාම ඔහුට නිවන් නැහැ. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ආනවා මේ ආමුදුරනේ ඔබාන්තයේ කියන විදිහට දැන් මම දන් දුන්නා සරණ සීලයේ පිහිටියා දැන් පන්සිල් ආරක්ෂා කරනවා ප්‍රතිපත්තිපාවෝ මොදෙට පිළිපදිනවා නමුත් තාම නිවන නැහැ කිව්වා. ආ එහෙමද කියලා ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබ පොය අෂ්ටාංග සීලය සමාදන් වෙන්න ඕන. ඊළඟට ඔබ දස සීලය සමාදන් වෙන්න ඕන. මේක විසින් රකින්න පුළුවන් ඉතාම ඉහළම උසස්ම සීලයක දස සීලය. මේ විදිහට අටසිල් දහසිල් සමාදන් වෙන්න කියලා මේ සිටු පුත්‍රයාට මේ ආඳුර ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ ප්‍රකාශ කළා මේ සිටු පුත්‍රයා මේ විදිහට පන්සිල් රැක්කා අටසිල් රැක්කා දැන් දහසිල් රැකගෙන. නමුත් කියවලනේ ඊට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ දවසක් ඇවිල්ලා මේ ආයිනකට ආනවා ස්වාමීන් වහන්සේ කියපු විදිහට මම දැන් දන් දුන්නා තිසරණිය සමාදන් වුණා පන්සිල් ආරක්ෂා කළා අටසිල් ආරක්ෂා කළා දැන් මං දහසිල් ආරක්ෂා කරනවා නමුත් තාම නිවන නැහැ ආ එහෙමද එහෙනම් ඔබ මේ ජීවිතයේ පිළිබඳව පවතින මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත්තියෙන් ඈත් වෙලා නිවිතයෙන් ඈත් වෙලා ඔබ පැවිදි වෙන්නේ කියලා කිව්වා සාහොඳයි කියලා මේ මිනිස්සයා ඒක විදිහට ජීවිත අතර දාලා ජී ජීවිත අතර දාලා පැවිදි වුණා. එතකොට පැවිදි වුණාම පැවිදි වෙන අවස්ථාවේදී ආම් ඒ නාමක භික්ෂුන් වහන්සේට ගුරුවරු දෙන්නෙක් සිටියා ආචාර්ය උපාධ්‍යාය කියලා. එතකොට හැම අදත් එදත් කවදත් යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි බවට පත් වෙන්නේ ගුරුවරු දෙන්නෙක් යටතේ. එකනමක් ආචාර්යයන් වහන්සේ එකනමක් උපාධ්‍යායන් වහන්සේ ආචාර්ය උපාධ්‍යාය කියන ගුරු දෙපළක් යටතේ විසුණු වහන්සේ නමක් පැවිදිව ආරක්ෂා කරන්නේ. එතන මේ පැවිදි වීමේදී මේ ආරණ්ඩ ගුරු දෙන්නේ එකනමක් ආචාර්යවරයෙක් එකනමක් උපාධ්‍යාය. සමේ ආචාර්යවරයා වශයෙන් පත්වෙච්ච ආමුදුරෝ බොහොම හොඳ ධර්ම සංස්කාරයේ අභිධර්මයේ පිළිබඳ ලෝක උගතිය. අභිධර්මයේ පිළිබඳ විශාල දැනුමක් ඇති අභිධර්මයේ පිළිබඳ ලෝක දැනුමක් ඇති මහා පණිවිඩය. ඒ නිසා මේ ආචාර්යයන් වහන්සේ අභිධර්ම අභිධර්මයේ පිළිබඳ මහා පණිවිඩය. ආචාර්ය කෙනෙක් ආචාර්ය කෙනෙක්ගෙන් අදහස් කරන්නේ ශිෂ්‍යයා කුදුමහත් වරදී ඉක්මවන ආචාර සමාචාර වත්පිළිවෙල පිළිබඳව ශිෂ්‍යයා ඉක්මන ගුරුවරයාට කියනවා ආචාර්ය කියලා. උපාධ්‍යාය කියලා කතා කරන්නේ ඒ විටින් විට අවවාද අනුශාසනා කරන ගුරුවරයාට කියන උපාධ්‍යාය කියලා. දැන් මේ ආචාර්යවරයා තමන්ට ආචාර සමාචාර ධර්ම ඒ වගේ කුදුමාත් වරදී ඉක්මන මේ ආචාර්යයන් වහන්සේ අභිධර්ම දරේ. එයිසාය අභිධර්ම ගුරුවරයා අභිධර්ම ආචාර්යයන් වහන්සේ ළඟට ගියාම මේ නාවක භික්ෂුවට උපදෙස් දෙනවා. ඉක්මන ඇති. අභිධර්මයේ හැටියට මේ ප්‍රෝජා ජීවිත ආරක්ෂා වෙන විදි කියලා දෙනවා. අභිධර්මයේ ප්‍රවණ කරනවා. ඒක චිත්ත චෛතක රූප නිර්වාණික මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව පුහුණුවක් මේ නවක භික්ෂුන් වහන්සේට ලැබෙනවා. ඒවා ගැන පුහුණුවක් ලබාගෙන ඒ අතරතුරේ උපාධ්‍යයන් වහන්සේ ළඟට ගියා උපාධ්‍යයන් වහන්සේ විනයදරේ විනය පිටකේ පිළිබඳ දැනුමක් ඇති විචාරද බුද්ධියක් ඇති විනය ආරක්ෂා කරන මහා පණිවිඩය ඉතින් විනයාචාර්ය ඒ උපාධ්‍යායන් වහන්සේ ළඟට ගියා මේ නව නවක භික්ෂුවට කියනවා මේ වාචිමෝක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංහිත සීලය කියන සියලු පිළිසිදු සීල් ආරක්ෂා කරන විදිය, ආරක්ෂා කරගන්න ආකාරය විනය නීතිය විනය පොත් පාඩම් කරගෙන විනය ධර්ම ආරක්ෂා කරගන්න විදිය පිළිබඳව මේ නාවක භික්ෂුවට කරුණ කියා දෙනවා. දැන් විනය පිටකයේ ඇටියටත් අවිචාරම පිටකයේ ඇටියටත් මේ නාවක භික්ෂුවට මේ සමර ජීවිතය පැවිදි ජීවිතය ගත කරන්න සිදු වෙලා තියෙනවා. මේ ආමඳුරන්ට මේ නාවක භික්ෂුවට මා ඒක හිතරදයක් වුණා. මා වාදයක් වුණා. මොකද අභිධර්ම තමන්ගේ ගුරුවරයා ළඟට ගියා ආචාර්යනාන්ත ළඟට ගියා උන්වහන්සේ කියනවා මේ චිත්ත ඡායතික රූප නිර්වාණ කියන්නේ අපරමාර්ථ ධර්මයෙන් ඉගෙනන්න කියලා ප්‍රගුණ කරගන්නේ කියලා. මේ උපාධ්‍යාන වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ කියනවා මේ ප්‍රාතිමෝහ සංවර සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ, ආජීව පාරිශුද්ධ සීලේ, ප්‍රාත්‍යසානිසික සීලේ කියන මේ සිව් පිළිසිදු ආරක්ෂා කරන්න කියලා. ඉතින් මම කොහොමද මෙච්චර ආරක්ෂා කරන්නේ? එකක් ටිකක් නෙවෙයි අභිධර්මයට අනුව ජීවිතය ගත කරන්න වෙලා තියෙනවා විනයට අනුව ජීවිතය ගත කරන්න වෙලා තියෙනවා ආරක්ෂා කරන්න වෙලා තියෙනවා රකින්න වෙලා තියෙනවා ඉතින් මං කොහොමද රකින්නේ මට අත්පයවත් දිගාරින්න වෙලාවක් නැහැනේ මේවා කරන් රකින්න ගියාම අභිධර්මයේ කියන විදිහ අභිධර්මයේ එන විදිහත් විනය පොතේ එන විදිහත් මේ දෙකම කරන්න ගියොත් මේ රකින්න ගියොත් මට කිසි ස්පාසුවක් නැහැ අතපා දිගාවෙන්නත් වෙලාවක් නැහැ. ඒ නිසා මේක මහා කරදරයක් වදයක්. ඊට වඩා හොඳයි මම නිහි ජීවිතයට පත්වලා ගියේක වගේ මොනවාරි වෙනත් දාමක් කරගෙන ඉන්න ඕනේ කියලා කල්පනා කළා. දැන් මේ නවක බේසිගත ශාසනය පිළිබඳව ආශාව අත්හැරලා ගොහිල්ලා දැන් තියෙන්නේ නිහිමේ ආශාවයි. මේ හීනේ ආශාව ඇති වෙලා මෙයාගේ හිතට දෙදිගි හිතක් ආවා. දෙදිගි ආවා. මොකද සියලු ගිහි වෙනවද පැවිදි වෙනවද ගිහි වෙනවද පැවිදි වෙනවද කියලා මේ දෙදිගි ආව නිසා මෙයා මේ නවක භික්ෂුව මානසික අසහනයකට පත් වුණා. ඒ මානසික අසහනයකට පත් වෙච්ච නිසා උන්වහන්සේට මේ දාන විලම්බස ගැනීම ගැනවත් සැලකිල්ලක් නැහැ මතකයක් නැහැ වාඩි වෙච්ච තැන වාඩි වෙලා ඉන්නවා ඉඳගත් තැන ඉඳගෙන ඉන්නවා බලාගත් දියා බලාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට මානසික අසහනෙ මේ ගිහි වෙනවද පැවිදි වෙනවද කියන ප්‍රශ්නය මේ තර්කයේ නිසා ඔය විදිහට මානසික අසහනයකට පත් වෙලා ඉන්නකොට මේ ආන්දරගේ ශාරීරිය වැහැරුණා කෙට්ටු වුණා ශාරීරියේ පඬුවම් පෑවවට පත් වුණා දුර්වර්ණවන. මේ දුර්වර්ණ වෙච්ච මේ නවක භික්ෂුව දුපරි භික්ෂුණාන්සේලා කියලා කිව්වා. මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ සතු පැරණි ධර්ම දේශනයක් බව කරුණාවෙන් සලකන්නේ අපේක්ෂාවත් සමග බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගියා. එක්කෙනා වෙලා බුදුරජාණන් වහන්සේට කාරණේ පහදලා දුන්නා. පස්සේ බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේගේ බුද්ධිය ගැන කල්පනා කළා. අනාගත වාසනාව ගැන කල්පනා කළා. උන්වහන්සේට නිවන් ලබන්නට පුළුවන් ධෛර්යයේ වාසනාව පින තියනවා කියලා කල්පනා කළා. ඒ භික්ෂුවගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබට පුළුවන් ද එකක් රකින්න. දැන් ඔබ කියනවා අභිධර්මයේ ප්‍රගුණ කරන්න තියෙනවා, විනය ප්‍රගුණ කරන්න තියෙනවා, අරක රකින්න තියෙනවා, මේක රකින්න තියෙනවා, මුගාක් රකින්න කියලා බැරි නිසා ඔබ මේ ගිහි වෙන ආදනවා. මම කියන්නේ එකක් රකින්න. ඔබට පුළුවන් එකක් රකින්න. වැඩි වැඩි නෙවෙයි එකක්. එතකොට මේ ආමඳුර නවක විශ්වෝ කියනවා එකක් නම් ස්වාමීන් පුළුවන්. ඔය දෙකක් තවත් හතරක් බෑ. එහෙනම් ඔබ එකක් රකින්න. මොකද්ද? ඔබගේ හිත රැක ගන්න. ඒ ඇති. ඔබගේ හිත රැක ගන්න පුළුවන් නම් ඒ හිත රැක ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වෙන නිවන ලබන්නට පුළුවන්. ආ හොඳයි කියලා මේ ආවඳුරු එයා වාදී. අරගෙන ඒ විදිහට උන්වහන්සේ දත්ින් සාකාර භාවනාව කරලා මේ ශාරීරියේ මේ දෙතිස් කුණපයන් අරමුණු කරගෙන භාවනා කළා උන්වහන්සේ සංසාර දුකින් නිදහස් ලබන උතුම් නිවන නිවන අවබෝධ කරගත්තා. සෝවාන් සතරදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල ධර්ම වලට පැමිණලා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අන්න ඒක ඒ ගයිමේදී කරගෙන තමයි මේ ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සුදුද්දතං සුවිපුනං යත්තකාම විපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවං මෙන්න මේ ගාථාවෙන් ඒ සමග විසුණු වහන්සේලා ඇතුළු ඒ පැමිණි සියලු දෙනා වහන්සේට මේ ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ හිත්තං රක්කේත මේදාවි හිත්තං ගුත්තං සුඛාවං යම් කිසි බුද්ධිමත් කෙනෙක් තමන්ගේ සිත තමන්ට පාලනය කරගන්න පුළුවන් නම් සිත ආරක්ෂා කරගන්න පුළුවන් නම් ආනේ සිත ආරක්ෂා කරගන්න පුළුවන් බුද්ධිමතාට සුඛාවං සැප ලබා ගන්නට පුළුවන් කියන බවයි ඒ නොදැනිය අපි කල්පනා කරන්න ඕන මේ හිතේ කියන්නේ මොකක්ද කියලා. එනවතන හිතේ කියලා කතා කරන්නේ 아무තු දෙයක් නෙවෙයි. හිත හිත කියලා අපි විවාහ කරන්නේ මේ අරූපී ධර්මයකට. රූපයක් නැහැ. අරූපී ධර්මයකට. නාම මාත්‍රයකට මේ හිතේ හිතේ කියලා කතා කරන්නේ. එතකොට හිත පිළිබඳ බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල විග්‍රහ කරලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා. මේ ගාථායම හිත පිළිබඳව විස්තරයක් කරනවා. සුදුද්දරං මේ හිත කියන එක පෙනෙන්නේ නැල්ලු. ඇහැට පෙනෙන දෙයක් නෙවෙයි. ඕ අමාරුලු බලන්න. හිත ඇහැට පෙනෙන්නේ නැහැ. ඒ වගේම අතට අහු වෙන්නේ නැහැ. ඒ වගේම නිසාද බොහොම සියුම්. සියුම් නිසා අතට අහු වෙන්නේ නැහැ. සියුම් නිසා මේ හිත ඇහැට පෙනෙන්නේ. ඒ නිසා නොපෙනෙන අත අතට හසුනන ශක්තියකටයි මේ හිතේ හිතේ කියලා කියන්නේ. හැබැයි යත්ත කාම විපාදිනම් ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ හිත අරූපී ධර්මයක් වුණත් රූපී ධර්මයක් වගේ තමයි ක්‍රියා කරන්නේ. ඒ මොකද යත්ත කාම විපාදිනම් යම් තැනක අරමුණක් හම්බුනාම ඒ දුටු දුටු අරමුණක් අරමුණු වලදී තමා කැමැති තමා රුචි කරන තමා ප්‍රිය කරන අරමුණකයි ගැලෙන්නේ අරමුණකයි නවතින්නේ තමා කැමැති කැමැති තමා රුචි කරන ප්‍රිය කරන අරමුණක තමයි මේ සිත ඇලෙන්නේ ගැලෙන්නේ මෙන්න මේකේ ස්වභාවයක් තමයි මේ හිතේ කියලා කතා කරන්නේ. හිත හඳුන්වාගෙන තවත් කෙනෙකුගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හිතේ සත්‍ය කොහොමද කියලා. දුරං ගමං ඒකතරං අතරියං වාදයන් තනුවෙන් පැහැදිලි කරනවා මේ හිත කියන එක දුරංගම ඕම ඈත ගමන් කරනවා. ඒක තරම් දෙවන්නේක් නැතුව තනියෙන් මුළු ගමන් කරන්නේ. අසරීරම් එසේ ගමන් කළත් ශරීරයක් ස්ථිරවක් නැති. වාසයන් ඒ වුණත් මේ අරූපී ධර්මයක් වුණත් මේ හිතට යම් කිසි නවතින කූඩුවක් දෙයක් තියෙනවා. වාසයන් ගුවාවක කූඩුවක තමයි මේ හිත නවත් නැවතිලා ඉන්නේ. එන්න මේකේ ලක්ෂණ වල මේ හිතේ තියෙන. ඒකට දුරංගලම් මේ හිතට තරම් වේගයෙන් දුවන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් කිසිම ශක්තියක් මේ ලෝකයට එක. කොයිතරම් බලවේගයක් තිබුණත් හිතරතරම් බලවේගයක් වෙන කිසිවකට ඇත්තේ නැහැ. මුළු විශ්වය පුරාම එක ශරීරයකින් එක මිනිත්තුවකින් එක තත්පරයකින් මුළු විශ්වය පුරාම දුවලා දුවලා දුවලා ඇවිදලා ඇවිදලා ඇවිල්ලා ඒ තමන්ගේ කූඩුවට ඇතුල් වෙනවා රින්ගනවා ඒ කොතරම් දුවන්න ඇවිදින්න පුළුවන් වුණත් ශරීරයක් කියලා එකක් නැහැ ඒක තරම් තව දෙවන්නේ කියලා කෙනෙක් නැහැ මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ හිතේ කියලා කතා කරන්නේ. ඒ වගේම තවස්තනක බුදුරජාණන් වහන්සේ මේ හිත පිළිබඳව නිමීමක් කරනවා. සංගණං තපලං චිත්තං. භූම සැලෙන වෙනස් වෙන ස්පන්දේ වෙන හිතක්ලු මේ හිතේ කියලා කතා කරන්නේ. මේ හිතට තියෙන ලක්ෂණ එකයි. තපලං බොහොම චපලයි. බොහොම ක්ෂණියෙන් වෙනස් වෙනවා. එතකොට ස්පන්දනය වෙනවා, දඟලනවා. ඒ විදිහට දඟලන විකාරයටපත් වෙන මේ හිත උපමාවක් වශයෙන් උනාන්තේ පෙන්눔 කරලා දීලා කියනවා වාරිජෝව තලයේ සිටෝ. මේ ඉන්න මාෂයා ගොඩට අරන් දැම්මාම ඒ මාෂයා දඟලන පණිනවා එතකොට උඩ පනිනවා. ස්පන්දනය වෙනවා. මොනකට මාෂය ස්පන්දනය වන්නාසේ දඟලන්න වගේ මේ හිතත් අරමුණක් දුදුකැනේදී දඟලනවා උඩ පනිනවා විනාශ වෙනවා විකාරයටපත් වෙනවා. මෙන්න මේකයි මේ හිතේ තියෙන ස්වභාවය. එනිසා මේකට මේ හිතට කියන චපලයි කියලා. චපලයි. ඒ කියන්නේ එක අරමුණක එක විදියකට එක කාලයකට ඉන්නේ නැහැ. දැක්ක දැක්ක අරමුණේ ඇලිලා ඒක කෙරේ පස්සේ දුවන ඒකම නිතරම පසුපස ගමන් කරන ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන්නේ. චපලයේ කියන්නේ ඒකයි. ඒකට හොඳ නිදර්ශනයක් තමයි සෝරිය කියලා ඉස්සර සිටුවරයේ හිටියා. මේ සෝරිය සිටුවරයා එකම ආත්මයේදී එකම ජීවිතයේදී දරුවන් දෙපළක් ඇති මව් කෙනෙක් වශයෙන්ොත් දරුවන් දෙපළක් ඇති පිය කෙනෙක් වශයෙන්ොත් එකම ජීවිතය භුක්ති විඳලා තියෙනවා. අනිසාද මේ සෝරිය සිටුවරය දවසක් ගා ගඟට නාන්න ගියා. ඒ ගඟට නාන්න යනකොට තවත් පිරිසක් සමග ගියේ ගඟේ නාමයෙන් හිටියා කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ. මේ භාරකාශ්‍යප මහරහතන් වහන්සේ නොගේ නාලා සිවුරඳ පුරවා ගැනීමට ගොඩට ආවා. ඒ වෙනකොට මේ සෝරිය සිටුවරයාගේ ඒ ඇහැට දකින්න ලැබුණා දැක්කා මේ ආමඳුරෝ. ඒ ආමඳුරෝ දැක්ක ඇටි මේ සිටුවරයාගේ සිත අන්න ස්පන්දනය වෙන්න පටන් ගත්තා, සැලෙන්න පටන් ගත්තා. සැලිතෝ වේගයෙන් නටන්න පටන් ගත්තා. මොකක් නිසාද? මේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ මුළු ශරීරයම මෙයාට දකින්න ලැබුණා. මේ ආමඳුර බොහොම ලක්ෂණ කෙනෙක්. උන්වහන්සේගේ චෛවර්ණ්‍ය පැහැපත්. ඒ වගේම බොහොම සුකෝමල සිව්මල සිව් මැලි සිවුරක් උන්වහන්සේට තියෙනවා. ඒ විදිහේ විනිවිද යන චෛවර්ණ්‍යයක් ඇති මේ රූමත් ලක්ෂණ සුකුමල සංස්කෘතක් ඇති මේ හාමුදුරන් කෙරෙහි මේ සිටවරයාගේ සිත බැඳී ගියා. ලිංගික ආශාවෙන්, රාගික ආශාවෙන් මේ සිත පෙරළුණා. හිත චපල කමී කියලා කියන්නේ ඒකයි. මේ චපල හිත නිසා මොහොත තවත් තවත් සිතුවිලි ධාරා ගලා එන්න පටන් ගත්තා. මේ ලක්ෂණ රූමත් මේ කවි වර්ණයක් ඇති දේ ලක්ෂණයක් ඇති හොඳ සුකෝමල සිරුරක් ඇති මතතිලු සිරුරක් ඇති මේ හාමුදුරුවෝ අනේ මගේ හාමුදුරුවන්ගේ ශාරීරිය මේ රූපශ්‍රිය රූප ශෝභාව අනේ මගේ භාර්යාවට තිබුණු නම් කොච්චර හොඳද එහෙම නැත්නම් මේ හාමුදුරුවෝ මගේ භාර්යාව වුණා නම් කොච්චර හොඳද මේ ආමතුරුන්ගේ ශාරීර ලක්ෂණය ලෝභා සුකෝමල ගතිය සිව්මෙලි ගතිය මගේ දිනෙකට තිබුණා නැති වෙනවා නම් කොච්චර හොඳ එහෙම නැත්නම් මේ ආමතුරුව මගේ බිරිඳ වෙනවා නම් කොච්චර හොඳද කියලා බලන්න හිතක තියෙන සපලකමක ඇති හිත වෙනස් වෙන ඇති ශනිකව වැඩිලා කියන්න බොහොම ශනිකව අර තමන්ගේ ඇහැට ලැබිච්ච ඇහෙන් ඇතුල් වෙච්ච මේ රූපාරම්මණය නිසා මේ සිටුවරයාගේ සිත කැළඹිලා ගියා. ඒ කැළඹී යාමේ තියෙන විපාකේ නිසා මේ සිටුවරයා ඒ වෙලාවෙම මේ සිටුවරයාගේ තිබිච්ච පුරුෂ ලක්ෂණ ඔක්කොම නැකී ගියා. පුරුෂ ලක්ෂණ නැකී වෙලා ක්‍රම ක්‍රමයෙන් ඉස්ත්‍රී ලක්ෂණ පහළ වෙන්න පටන් ගත්තා. ඉස්ත්‍රී ලක්ෂණ පහළ වීගෙන එනකොට මේ සිටුවරයාට ලැජ්ජාවක් ඇති වුණා. සමාජෙට මූණ දෙන්න බැරුව ලැජ්ජා ඇති වෙලා අර තමන් සමග නාන්නා වූ පිරිස මගහැරලා හොරෙන්ම පැනලා ගියා. ඒ පැනලා ගිහිල්ලා සූමත් කාන්තාවක් වශයෙන් තක්ෂලානුවර සිටු පුත්‍රයෝගේ භාර්යාව වෙලා ඒදී දරුවන් දෙපළක් ලබා ගත්තා. බලන්න මේ සිටුවරයාගේ ඉන්න කාලේ දරුවන් දෙපළක් ඇතුළු හිටියේ නමුත් ඊළඟට ස්ත්‍රියාවක් කළා කාන්තාවක් කළා ඔයilla සිටු ගෙදරක සිටු භාර්යාවක් කළා ඉඳලා දරුවන් දෙන්නෙක් ලබා ගත්තා. එකකොට උපන් දරුවන් දෙපළකුත් පොඩ දා උපන් දරුවන් දෙපළකුත් ඇති මව් කෙනෙක් වශයෙන්ොත් පිය කෙනෙක් වශයෙන්ොත් ඔහුගේ ජීවිතේ පරිවර්තනය වුණා. මොකද මේ පරිවර්තනය වුණේ? අර තමන්ගේ හිත හික්මවා ගන්න හදා ගන්න බැරි වීම නිසා ඒ හිතේ ඇති චපලත්වය නිසා අර නරක සිටිවිලි පාප සිටිවිලි තමන්ගේ සිතට ඇතුල් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ. මෙන්න මේ නිසා තමයි පන්දනං චපලං චිත්තං මේ හිත චපලයි. බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහේ ස්වභාවයක්ම හිතේ කියලා කතා කරන්නේ. ඉතින් පින් ආගමී මේ චපලෝ ඇහැට නොපෙනෙන අතට අසු නොවන අරූපී ධර්මයක් වූ මේ හිත ගැන කල්පනා කර බැලුවාම මේක හදාගන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළි චිත්තං රක්ඛේත මේදාවි මේ හිත හදාගන්න කියලා. හදාගන්න කියන්නේ මොකද්ද? හදාගත්ත සිතට තමයි සැප ලැබෙන්නේ. නාදාගත් හදාගන්න බැරි වෙච්ච සිතට තමයි දුක් කරදර කිරියට ගලාගෙන එන්නේ. එතකොට හැදිච්ච සිතක කියනවා හැදිච්ච සිත නැහැදිච්ච සිත කියලා අපිට මේ සිත දෙකක් කියන්නට පුළුවන්. එහෙම නැත්නම් හොඳ හිත කියලා නරක හිත කියලා කියන්නත් පුළුවන්. හොඳ හිතේ කියලා කතා කරන්නේ හදාගත් හිතට. නරක හිතේ කියලා කතා කරන්නේ හදාගන්න බැරි වෙච්ච හිතට. මොකද හදා ගන්නයි කියන්නේ. දැන් අපි දරුවෙක් හදනවා කියන්නේ දරුවා ගුණ ධර්ම වලින් සදාචාර ධර්ම වලින් හිතනවා ගැනීම. ඒ වගේ තමයි අපේ මේ සිතත් අපි සදාචාර ධර්ම වලින් බර කරලා හිත හොඳ මගට යොමු කර ගන්නට ඕන. හරිතේ තියෙන කතිලි විතිලි ගතිය, දඟලන ගතිය, අරමුණු කරා දුවන ගතිය නතර කරලා අපි කුසල ධර්ම විචේ යහපත් හිතවිලි තමන්ගේ සිත්වලට ඇතුළු කරගෙන පිරිසිදු සිතක් ගොඩනගා ගන්න ඕන. එතකොට සිත තමයි හැම දෙයකටම ප්‍රධාන වන්නේ. සිතෙන් තොරව අපිට මොනවාක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. හැම දෙයකටම අපි කරන කියන හැම දෙයක් නැත්නම් ඒ හැම ක්‍රියාවකටම සිත ප්‍රධානයි. සිතෙන් තොරව සිතට නොකිය රහසිව අපිට මොනවාක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ මේ ශරීර කූපේතිව මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියා කරන්නේ චිත්ත ශක්තිය නිසායි. හිත යම් දාසක නැති වුණා නම් එදාට අපි ඇහෙන් වැඩක් නැහැ, කනින් වැඩක් නැහැ, දිවෙන් වැඩක් නැහැ, ශරීරයෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි ලබා දුන්නේ පංචද්වාරය. මේ පංචද්වාරයේම ක්‍රියා කරවන්නේ ඒ තමන්ගේ අර ශරීර කූඩුවේ හදවතේ රිංගා සිටින මේ සිතයි. එනිසා සෑම දෙයකටම සෑම ක්‍රියාවකට සිත ප්‍රදාන වෙන බව සූත්‍රා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා කියනවා. මනෝ කුබ්බංගමා ධම්මා මනෝ චිත්තා මනෝමය. සිත සෑම දෙයකටම පෙරටුව ගමන් කරනවා. අපි කරන කියන සෑම දෙයකම යම්ම නිපදලා තියෙන හිතෙන් හිතා සිත ආරක්ෂා කර ගැනීම හිත සංවර කර ගැනීම තමයි අපේ ජීවුණුවට අපේ සැපයට උපකාර වන්නේ මනසාචේ පසන්නේන බාධිතවා කරෝතිවා ඒසා සිත පිරිසුදු කරගෙන යමක් කියනවා නම් සමත් කරනවා නම් ඒ කරන කියන දේ ප්‍රතිඵල උඩ තමයි අපට සම්පත්තිය සැපත ලැබෙන්නේ ඒ නිසා අපේ හිත නරක කරගෙන අපේ සිත අපරිසිද්ධ කරන යමක් කියනවා නම් කරනවා නම් ඒ දූෂිත සූති දූෂිත වෙච්ච කැතරිච්ච කිසිං කරන කියන දේ අප පසුපස ගමන් කිරීමෙන් අපට දුක් ලබා දෙනවායි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හැම දෙයකටම සිත මුල් වෙන නිසායි. සිතට හොරා අපිට මොනවාක්වත් කරන්න බැරිව අපි කල්පනා කරනවා. ඉන්නතනේ. ඔබ දැන් මේ බණ අහන්නේ හිත කිව්ව නිසායි. හිත කිව්වේ නැත්නම් මේ බණවට වාඩි වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ කතා කරන්නේ හිත කියන නිසා. ඔබ යමක්මක් හරියම්ම කරන්නේ හිත කියන නිසා. ඒක තමයි අපට හිත නොකියුවොත් අපි ආහාර උනත් ගන්නෑ. ආහාර පාන උනත් වමනාව තියෙන්නේ අපට හිත කියනවා නම් තමයි. සමහර ඉන්නවා හිතට හිත කියන්නේ නැති නිසා හිතෙන් උනන්දු කරන්නේ නැති නිසා සමහරට ආහාර එළපාමත කළා දානවා. ඒ නිසා අපි යන්නේ හිත කියන නිසායි. කියන්නේ හිත කියන නිසායි. වැඩ කරන්නේ හිත කියන නිසායි. බුදියන්නේ හිත කියන නිසායි. බණහන්න පින්දාහන් කරන්නේ හිත කියන නිසායි. ඒ වගේ පව් අපරාධ කරන්නේ හිත කියන නිසායි. ඒ නිසා අපි කරන හොඳ වැඩක් නැත්නම් හොඳ වැඩෙත් නරක වැඩක් නැත්නම් නරක වැඩෙත් නියමවා තමයි මේ හිතේ කියලා කතා කරන්නේ. ඒ නිසා මේකට මේ අපි ලබා තිබෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ එක ස්කන්ධයක් තමයි මේ හිතේ කියලා අපි කතා කරන්නේ. විඥාන ස්කන්ධයයි අපි මේ හිතේ කියලා කතා කරන්නේ. ඒ නිසා විඥාන ස්කන්ධය නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ නැති වෙලා යනවා. වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන අයින් වෙලා යනවා. ඉතුරු වන්නේ රූපස්කන්ධය පමණයි. එතන මුළු රූපස්කන්ධයම ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ විඥානස්කන්ධය. මොකද විඥානය කියලා කියන්නේ ආරම් අරමුණු හඳුනා ගැනීම ලක්ෂණ කොට ඇත්තේ විඥානය. ඒ හිත හිතත් ඒකයි කරන්නේ. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තම්. මේකේ කියලා කතා කරන්නේ අරමුණු හඳුනා ගැනීම. විඥානය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා මේක ద్వාර වශයෙන් අපේ මේ ශරීරයේ පිහිටාගෙන මේ පංචස්කන්ධයේ පිහිටාගෙන චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් නැත්නම් මේ ద్వාර පහෙන් අපේ ద్వාර පහෙන් ඇතුල් වෙන අරමුණු හඳුනා ගන්නෙ මේ හිතෙන් එම් නැත්නම් විඥාණය ඒ කියන්නේ අපේ චක්කු මේ ඈකන නාසය ජීව ශාරීරිය කියන මේ ద్వාර පහෙන් තමයි මේ අරමුණු අපේ ශාරීරියට ඇතුල්වන්නේ. අපේ ජීවිතයට ඇතුල්වන්නේ. මොනවාද අරමුණු? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාම සම්පත්තිය. ඒ කියන්නේ මේ ලෝකේ මනුෂ්‍යයන් විසින් ලබන සතුට වෙන විඳින සම්පත් පහක් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කතා කරන්නේ. මේ පහද තමයි පංචකාම වස්තු කියලා කියන්නේ. මේ පහ ලබා ගැනීමට තමයි අපි මේ ඔක්කොම කරදර කරච්චල් නරව මේවා කරන්නේ මේ පහෙන් සතුට ලබා ගන්න ප්‍රීතිය ලබා ගන්න සැනසුම ලබා ගන්නයි ඉතින් මේ පංචකාම සම්පත් නැත්තම් රූප ශබ්ද ගන්ධ ආදී මේ සම්පත් පහ මේ ශරීරයට මේ ජීවිතයට ඇතුල් වෙන ඇතුල් කරගන්න දොරටු පහක් තියෙනවා. ඒකට කියනවා පංචද්වාර කියලා. දොරටු පහයි. චක්කු ద్వාරං, සෝත ద్వාරං, ගාන ద్వාරං, ජීව ద్వාරං, කාය ద్వාරං කියලා. ඒක චක්කු ద్వාරය කියලා කියන්නේ රූප මේ ජීවිතයට ඇතුල් කරගන්න දොරටුව. රූපාරම්භ. යම් විදි රූපයක් ඇහැට වැටුණාම ඒක හොඳද නරකද කියලා. විමසන හිතට කියනවා චක්කු විඥානං කියලා. ඒ වගේම තමන්ගේ කනට යම්කිසි ශබ්දයක් ඇහුණා රතුණාම ඒ ශබ්දය නීරිද අමීරිද හොඳද නරකද කියලා. ඒක විමසලා ඒ අරමුණ හඳුනා ගන්නවන හඳුනා ගන්නා හිතට කියනවා සෝත විඥාන කියලා. නාසයෙන් යම්කිසි අරමුණක් තියෙනවා ඒ අරමුණට කියනවා ගන්ධ කියලා. ඒකෝ නාසයට ලැබෙන මේ ගන්ධාරම්මණය හොඳද නරකද මිහිරිද කියලා විමසන හිතට කියනවා ගාන විඥානය කියලා. ඒ වගේම දිවට ලැබෙන දිවෙන් ගන්න අරමුණ තමයි රසය. ජීවාදාර. එතන දිවෙන් ගන්න අරමුණක් වූ රසය දිවට රැඳුනාම ඒක හොඳද නරකද අමීරිද මිහිරිද කියලා හඳුනා ගන්න හිතට කියනවා ජීව අවිඥාන කියලා. ශරීරයෙන් ගන්න අරමුණ ශරීරයෙන් ලැබෙන අරමුණ තමයි ස්පර්ශය. ඒකෝට ශරීරයට මේ කායද්්වාරයට යම් කිසි ස්පර්ශයක් වැටුණාම ලැබුණාම ඒක හොඳද නරකද මිහිරද කියලා අරමුණ හඳුනා ගන්න සිතට කියනවා කාය විඥාන කියලා. මෙන්න මේ විදිහට චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවා විඥානං කාය විඥානං කියන ওই විඥාන ස්කන්ධය තමයි අපේ මේ පංචස්කන්ධයේ තිබෙන ප්‍රධානම ශක්තිය ප්‍රධානම ආයය. ඒ නිසා ජීවිතයේ තියෙන ප්‍රධානම ශක්තිය ප්‍රධානම බලය ප්‍රධානම ක්‍රියාකාරීත්වය මේ සිතයි. ඒකයි අර බුදුජානන් වහන්සේ ඩාගේ මනෝපුබ්බංගම ධම්මා කියලා. ඉතින් මනස පූර්වාංගම කොට ඇති නිසා අපි පුළුවන් මේ හැම ක්‍රියාවකදීම හැම ඉරියව්වකදීම මේ පිළිබඳව කල්පනා කරලා හිත හදාගන්න. මොන කොහොමද හදාගන්නේ? හිත හදාගන්නයි කියලා කියන්නේ හිතේ තියෙන හිතට එන මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කර ගන්න ඕන. සිත රැක ගන්න ඕන. ඒ නීවරණ ධර්මයන් ආවම සිත සීට වෙනවා, අපිරිසිදු වෙනවා, බෝධ වෙනවා. දැන් ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, මාන්න, අහංකාර කියන මෙන්න මේ අපිරිසිදු සිතුවිලි නිසා අපේ සිත අපිරිසිදු බවට පත් වෙනවා. සිත කියන එක ස්වභාවයෙන්ම ප්‍රකෘතියෙන් ප්‍රභාස්වරයි. මේ සිත සිලුටවන්නේ පස්සේ. ප්‍රභාස්වර මිදම් විත්තේ චිත්තං. බුදුජානන් වහන්සේ දේශනා කළ තියෙන උත්පත්තියෙන්ම ප්‍රකෘතියෙන්ම සිත බොහොම පැහැදිලි ප්‍රභාස්වරයි බබලන. නමුත් මේ පැහැදිලි පිරිසිදු සිත බොර වෙන්නේ මොනෙන්ද? බහැරින් පැමිණෙන මේ අරමුණු නිසා. බහැරින් සිතට ඇතුල් වෙන ලෝභ දේශ ආදී සිතුවිලි නිසා ඒ සිතුවිලි තමයි চৈতසික කියලා කතා කරන්නේ. මෙන්න මේ අස්මේ පාප চৈতසික තමන්ගේ සිත්වලට වැඩගත්ොත් ආවත් ඇතුළුනොත් අන්න ඉතර එතෙන්දි බොර වෙනවා. මඩ වෙනවා. ඒ මඩ උනෙන් පස්සේ හොඳ නරක වටහා ගන්න බැරි වෙනවා. ඇත්ත යුත්ත සාධාරණ නීතිය වටහා ගන්න බැරි වෙනවා. මොනවෙන්ද ලෝභයෙන් හිත අපිරිසුදුනාම, දේශයෙන් හිත අපිරිසුදුනාම, ඊර්ෂ්‍යාවෙන් හිත අපිරිසුදුනාම, ඒ අපිරිසුද්ධ සිත නිසා ඔහු කරන කියන සෑම දෙයක්ම අපරාධ පිණිස දුක පිණිස වේදනා පිණිස පවතින. තමන්ගේ තමන්ටත් අනුන්ටත් අයහපත පිණිසයි ඒ දූෂිතෝ සිතින් කරගෙන සෑම දෙයක්ම යෙදෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන සිත පිළිසිතුව තබා ගන්නටම අපි උත්සාහවත් වන්නට ඕන. දැන් දේවදත්ත ආමඳුරෝ අර බුදුරජාණන් වහන්සේ අනුවත වෛර වැඳගෙන ක්‍රෝධ කළා දුනාත්මේ දිත්තේදී වද වේදනා දෙන්නට හේතුනේ ඒ දේවදත්ත ආමඳුර එදා මනුමරු වෙලෙන්දාව සිටි කාලේ ලොකු ආශාවකින් බලාපොරොත්තුවකින් ලබන්න තිබිච්ච රන්තැටිය Tamanට නොලැබී යාමේ නිසා ඇතිවෙච්ච තෘෂ්ණා සහගත කෝපය නිසා තමයි ඒකේ පරිගැනීම නිසා තමයි එදා වැඩගත් වෛරය නිසා තමයි අර මේ දිවිස් මාත්මිය දක්වාම පසුපත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නොයෙක් විදිහේ වඩ වේදනා කරන්න ඉදිරිපත් කරනවා. මුදා නිසාද අර තමන්ගේ සිත තෘෂ්ණාවෙන් කිලුට වෙච්ච නිසා ඒ තෘෂ්ණාවෙන් කිලුට වෙච්ච චිත්ත කෝපයට වැළීම නිසා කෝපයට බැස්ස චිත්ත වෛරයට වැළීම නිසා සංසාරේ බොහෝ කාලයක් පසුව ගමන් කළා. අන්න කෝකයි බුදුජානන් වහන්සේ දේශනා කළේ හිත දරක් කරගත්තොත් හිත දූෂණයට පත් කරගත්තොත් ඒ දූෂණයට අපිරිසුදුවට පත් කරගත්ත හිතෙන් කරන වැඩත් කියන වචනත් යන්නේන ගමන විමනක් සෑම දෙයක්ම තමන්ටත් අහිත පිණිස අනුන්ටත් අහිත පිණිස පවතින බවයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබේ. අනේ නිසා මේ පින්නතුන් කල්පනා කරන්නට ඕන මේ හිත අර කාමච්ඡන්දාදී ඊවර ධර්මයන්ට යටත් වෙන්නේ නොදී අපේ හිතට පුළුවන් තරම් අන්නමත ඒ ගුණ ධර්ම වල යොමු කරලා හොඳ සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන මේ උත්තමාගේ සිත මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් උපකාර වෙන පරිදි මේ සිත ආරක්ෂා කර ගන්නට සෑම කෙනෙක්ම උත්සාහවත් වන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා තමයි පළමු කොට පංචශීලයේ අෂ්ටාංග සීලයේ දස සීලයේ ප්‍රෝඥා සීලයේ ආදී සීලයේ තමන්ගේ ජීවිතය පිරිසිදු කරගන්නවා. හිත පිරිසිදු කරගන්න නැතුව අපිට මේ මෝක්ෂය ජීවන ලබන්නට පුළුවන්කමක් නැහැ. හැබැයි හිත පිරිසිදු කරගන්න ඉස්සෙල්ලා අපි සීලේ ජීවිතය පිරිසිදු කරගන්න ඕනේ. ඉන්දිය සීල විසුද්ධියේ හේතු දුරන් පස්සේ තමයි සිත් සුද්ධිය ලබන්න පුළුවන්කම තියෙන්නේ. යනවට කලින් අර සිටු පුත්‍රයාට ඉස්සෙල්ලාම වුණ කෙලේ තමන්ගේ සීලය පිළිසිදු වෙනට රාමදුරෝ අර සිටු පුත්‍රයාට අවවාද කළේ දන් දෙන්න කිව්වා සීල් රැක සීල් ගන්න කිව්වා තරතිලිය පිළිගන්න කිව්වා ඒ වගේම අතතිල් පිළිගන්න කිව්වා දහතිල් පුරන්න කියලා කිව්වා ඔය විදිහට ඔහුගේ සිත පිරිසිදු කර ගැනීමට උපාය මාර්ගයක් තමයි මේ සීලයේ පිහිටීම. සීලයේ පිහිටීම. සීලය කියලා කතා කරන්නේ තමන්ගේ කාය වචන දෙක සංවර කරගන්න, සංපත් කරගන්න. කාය සුචිතේ, වාක් සුචිතේ කියන මේ කයින් කෙරෙන අකුසල් වලින් ඈත්වීමත්, කටින් කෙරෙන කියන අකුසල් වලින් ඈත්වීමත්, ඒ කාමීච්ඡාචාර මුසාවාද, ඉසාවාද, පරසාවාද ඔය ආදී මේ කායික වශයෙන් කරන අකුසල් වලින් ඈත්වීමත් වාචික වශයෙන් කරන කියන අකුසල් වලින් ඈත්වීමත් තමයි සීලය කියලා. ඒක තමයි බාහිර වශයෙන්. ඉතින් මේ සීලයෙන් පිළිසුදු නම් පස්සේ බොහොම වාගයි හිත පිළිසුදු කරගන්නේ. එතකොට සිත පිරිසිදු කර ගැනීමේදී වුණා කරන්නේ හිත පුළුවන් තරම් යහමඟට යොමු කරවන්නට ඕන. හිත පුළුවන් තරම් අකුසල සිත් වලින් ඈත් කරන්නට ඕන. මේ සිතත් අභිසිද්ධ වෙන ධර්ම තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්මයන්. පංච නීවරණ ධර්ම කියන කතා කරා නිවනට බාධා කරන. නිවනට බාධා කරන ධර්ම වල කියනවා පංච නීවරණ ධර්ම කියලා. ඒ නිවනට බාධා කරන ධර්ම පංච නීවරණ වශයෙන් හඳුන්වනවා. එතකොට මේ පංච නීවරණ ධර්මයන්ගෙන් සිත පිළිතු කරගන්නේ නැත්නම් අන්නේ සිත පිළිතු කරගන්නේ නැති එකන සිත විසුද්ධිය ලබා ගන්නවා. මොකද කාමච්ඡන්දේ නිවනට බාධාවක්. කාමච්ඡන්දේ කියලා කතා කරන්නේ කාම සැප කෙරෙහි ඇති ආශාව. කාම සැප කෙරෙහි ඇති ආශාව. මේ ආශාව යමෝගේ සිතට આવොත් ඒ සිතට ආපුජලයාට නිවන බාධා කරයි. නිවන් ලබන්න බෑ. අනේ නිසා කාමච්ඡන්දය නීවරණ ධර්මයක් ඇටියට සඳහන් කරනවා. මොනවාද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා තමයි මේ ලෝකයේ සියලුම සත්‍ය ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු නැදී. හොඳ රූප, හොඳ ශබ්ද, හොඳ රස, හොඳ ස්පර්ශ කියන මේ කාම සම්පත්තියේ ආශාවක් නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ප්‍රත්‍යඥ ලෝකේ සෑම කෙනෙක්ම මේ කාම සම්පත්තියේ ආශාවෙන් තමයි පෙළෙන්නේ. ත්‍රිසංගත සතුම් පවා මේ කාම සම්පත්තට කැමැතියි. අන්නේ කාම සංපත් වලට ඇලෙන්න ගියාම තමයි අපේ ජීවිත අපේ ජීවිත සංසාර ගමන ඈත්වන්නේ සංසාරේ කීටිවන්නේ මේ කාම සංපත් ඉඳීමේ ආශාව ඇති වුණාම තමයි මේවට තෘෂ්ණාව ආශාව දක්වාම තමයි අපි නොයෙක් මේ විදිහේ කායික වශයෙන් වාචික වශයෙන් නොයෙක් අකුසල් වලට පෙළඹෙන්නේ මෙන්න මේ කාම ඡන්දේ නිසායි කාම සම්පත් ලබා ගැනීමේ ආශාව ඇති වෙච්ච එකන නොකරන වරදක් නොකරන අපරාධයක් ඇත්තේ නැහැ. මේ සියලුම අපරාධ මේ ලෝකේ කෙරෙන්නේ මේ කාම පංචකාම සම්පත්තියට ඇති නියුකම නිසා ආශාව නිසා ඒවා සමාගයේ ලං කර ගැනීමේ කැමැත්ත නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා කෝපය ඇති වෙනවා වෛරය ඇති වෙනවා මේ කෙලෙස් ගලායන ජීවිතයේ කෙලෙස් ගලායීමට ප්‍රධාන වශයෙන් උපකාර වන්නේ මේ කාමච්ඡන්දයයි. අනිසා මේක නිවනට බාධා කරදයක්. ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ වෛරය, ක්‍රෝධය. අනුන් අසන අනුන් ඇති කරන හිංසාකාරී අදහස් වලට ව්‍යාපාද කියලා කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද, තීනමිද්ද, තීනමිද්දී කියලා කතා කරන්නේ මේ ශාරීරියේ තමන්ගේ කය යටි කුසීතකම හිතේ ඇති වෙන කුසීතවම අන්නේ තේන විද්‍ය කියන මේ දෙකත් නිවන් ලබාගැනීමට බාධා කරන නිවන් අවරණෝ වළක්වන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද එතකොට කාය ගේලඤ්ඤතා චිත්ත ගේලඤ්ඤතා කායේ ඉලංකම හිතේ ඉලංකම කියන මේ දෙකත් නිවනට බාධා කරනවා ඒ වගේම <clears throat> උද්දච්ච කුක්කුච්ච උඩඟුකම නිවනට බාධා කරන ධර්මයක්. උඩඟුකම අහංකාරකම යමෙක් ළඟ තියෙනවා නම් එයාට කවදාකවත් නිවන් කිට්ටු කරන්නට බෑ. ඒක නිවනට බාධා කරන ධර්මයක් තමයි උඩඟුකම අහංකාරකම. ඒ නිසා ඒකත් උද්දච්චයක් නිවනට බාධා කරන නිසා නීවරණ ධර්මයක් වශයෙන් සඳහන් වෙනවා. දැන් අපි කල්පනා කරනවා අපි හිතමු මේ ඡන්නාමඳුර බුදුරජාණන් වහන්සේගේ සමග සමානව ඇති උන්වහන්සේට බොහොම කිත්තිං ආශ්‍රය කරපු ආමඳුරනම. නමුත් උන්වහන්සේ පිරිනවම් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානතුරු ඡන්නාමඳුරන්ට නිවන් ලබන්න බැරුණා. මොකද? ඡන්නාමඳුරගේ හිතේ තිබුණ උඩෝකමක්, අහංකාරකමක්. බුදුරජාණන් වහන්සේට යටත් නොවන කීකරු නොවන හිතේ නිකන් ඉස්මතු වීමක් අහංකාරකමක් තිබුණා. ඒ නිසා උන්වහන්සේට සන්නාමදුරන්ට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන තුරු ජීවත් වන කාල සීමාවදී නිවන ලබා ගන්න බැරි වුණා. පිරිනවම් පාන පස්සේ තමයි උන්වහන්සේ නිවන අන්න උද්දච්චය නිවනට බාධාවක්. ඒ වගේම කුක්කුච්ච කුක්කුච්ච කියන්නේ සැකේ. හිදේක ස්ථිර තත්ත්වයක් නැති තම දේ පිළිබඳව නිකම් සැක කරන එකත් නිවනට බාධාවක්. එතන කුක්කුච්ච කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ. ඒ වගේම ධර්මය ගැන සැකයි සංඥා ගැන සැකයි ඔය විදිහට කිසි අරමුණක එක එල්ලේ සමා ගන්නට බැරි විචිරි යන නලියන සිතක් තමයි කුක්කුච්චය කියලා කියන්නේ කුකුසක්. එතන කුකුස. විචිකිච්ඡා කියලා කතා කරන්නේ සැකේ. මෙතන විචිකිච්ඡා නමින් හඳුන්වන්නේ බුද්ධ ආදී ස්ථාන අටක ඇති කරගනු ලබන සැකේට විචිකිච්ඡා වේකයි. බුද්ධේ කංගති ධම්මේ කංගති සංඝේ කංගති සික්ඛා කංගති කිය මේ විදිහට බුදුජානන් වහන්සේ ඉදිරියේ සැක කරනවා ඒ වගේම ධර්මයේ කෙරේ සැක කරනවා බුදු කෙනෙක් ලෝකේ හිටියද නැද්ද ධර්මයක් තිබුණද තියෙනවද නැද්ද රාතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද ඒ වගේම ආත්මයක් තියෙනවද නැද්ද පරලෝකයක් තියෙනවද නැද්ද කියන මේ විදිහට ඇති කරගන්න ලබන විචිකිච්ඡාව නිවනට බාධාවක්. දැන් බොහෝ අය භෝජනාට බුද්ධාගම විශ්වාස කරනවා. ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ. අෂ්ටාරි වූ මහා සංඝයා විශ්වාස කරන්නේ නැහැ. එතකොට පරලෝක ගැන විශ්වාස මෙලෝපමණේ තියෙන මොන පරලෝක කොහෙද තියෙන පරලෝක ගැන නැවතු ඉපදීම ගැන විශ්වාස කරන්න. රාතන් වහන්සේලා ගැන විශ්වාසයක් තබන්න. මෙන්න මේ විචිකිච්ඡාව තිබෙනතුරු ලෝකයේ කිසිම කෙනෙකුට නිවන් ලබන්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා නිවන් ලබාගෙන යන බාධා කර ධර්මයක් තමයි මේ පංච නීවර ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කච්ච, විචිකිච්ඡා කියන මේ ධර්ම අටට බුදුරජාණන් වහන්සේ වදාළේ පංච නීවරණ කියලා. මේ පංච නීවරණ ධර්මයන් තියෙන තුරු හිතට ගන්න තුරු හිතේ විසුද්ධියක් පිරිසිදුවක් ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ වදාළා මේ පංච නීවරණ ධර්මයන් ගෙන් ඈත් වෙලා ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, ත්‍රිතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන මේ ඥාන වලට සමවැදිලා මේ වගේ පංච නීවරණ ධර්මයන් ඈත් කළා නිවන් අවබෝධ කර ගැනීම සඳහා සිත පිරිසිදු කරගන්න කියන ඉගෙනීමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සිත විසුද්ධිය නැතුව නිවන කිසි කෙනෙකුට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක චිත්ත විසුද්ධිය ඇතිවීමට තමයි පරමකොට සීලයෙන් පිරිසිදු වෙන්න කියලා දේශනා කළේ. අර සීලේ පතිත්තා නරෝ සපඤ්ඤෝ කියන ගාථාවෙන් පැහැදිලි වෙලා තියෙන්නේ ඉස්සල්ලාම සීලේ පිහිටන්න කියලා. සීලේ නොපිහිටා කවදාකවත් ප්‍රඥාව දිනු කරගන්නට බෑ. සිත පිරිසිදු කරගන්නට බෑ. ඒ නිසා පළවෙනි පළවෙනි තැන සීලය. සීලයෙන් සංවර වෙච්ච අයට පමණයි මේ ලෝකේ හිත පිරිසිදු කරගන්න පුළුවන් කරන්නේ. හිත පිරිසිදු කරගත්ත අයට පමණයි මේ ප්‍රථම ඥාන, දෙති ඥාන ආදී ඥාන ලබා ගන්න පුළුවන් කරන්නේ. හිත පිරිසිදු කර ගැනීමේ ලොකු ශක්තියක් වාසනාවක් තමයි පංචවිඥ අර්ථ සමාපatti ලබා ගැනීම. ලෞකික ඥාන අපට ලබා ගැනීමට පුළුවන්කම තියෙන සිත පිරිසුදු කර ගැනීම නිසායි. ඒ නිසායි මේ අෂ්ට පංච අවිද්‍යා අට සමාපatti කියන මේ උතුම් ලෞකික සම්පත් ලබා ගැනීමෙන් අපට සාමකාලික වශයෙන් ඒ සැනසීම ලබා ගන්නටත් ඉඩකඩේ ලැබෙනවා. සිත පිරිසුදු කරගත්තන් පස්සේ අවසානයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් ඒ උතුම් රහත් පදවිය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. නිසා සමත විදර්ශනා වශයෙන් භාවනා දෙකක් තියෙනවා. ඒ සමත භාවනාවෙන් සිත විදුලනේ සිත සංවර කර ගැනීමත්, එක ගැනීමත්, විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමත් කෙරෙනවා. සමත භාවනාවෙන් පමණක් නිවන් ලබන්නට පුළුවන්කම නැහැ. විදර්ශනා භාවනා කරන්නට ඕන. එදසම් වඩා තමයි හැම දෙනා වහන්සේම රහත් බවට පත් වුණා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම චිත්ත විසුද්ධියත් ප්‍රඥා විසුද්ධියත් ලබාගෙන අවසානයේදී අපි බලාපොරොත්තු වන සදාකාලික උතුම් නිර්වාණ ධර්මයෙන් දැනීමේ වාග්ය උදා කරගන්නට කවුරුත් උත්සාහ කරන්නේ. ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අචිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අචිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අචිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මාසුභානි සංසෙන් ඔබ හැම දිනාටම අමාවායං සපදේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මාපලගම ඇතුමලේ විද්‍යා තිලක පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද මාපලගම සිරිසාගර නායක ස්වාමීන් වහන්සේ එම ධර්මානුශාසනාව නායක ස්වාමින්දයන් වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්නේ